මහානාම ශාක්‍ය රජතුමා බුදුරජාණන් වහන්සේ සමග නිතර නිතර මුණ ගැහිලා විවිධ දහම් කරුණු පිළිබඳව සාකච්ඡා කරපු අවස්ථා බුදුරජාණන් වහන්සේ විසින් මහානාම ශාක්‍ය රජුරුවන් මුල් කොටගෙන කරන ලද දේශනා බොහොමයක් සූත්‍ර පිටකයේ නොඑක් සූත්‍ර දේශනාවල ඇතුළත් වෙලා තියෙනවා. මේ සෝතාපට්ටි සංයුත්තේ මහානාම සූත්‍රයේදී දක්වන බුදුරජාණන් වහන්සේ උපාසකයෙකුගේ තිබිය යුතු ගුණාංග පිළිබඳව මහානාම ශාක්‍ය රජතුමාට පැහැදිලි කරලා දීපු අවස්ථාවක්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා යතෝ කෝ මහානාම බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති එත්තාවතාකෝ මහානාම උපාසකෝ හෝති. මහානාම ශාක්‍ය රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස යම් කිසි කෙනෙක් උපාසකෙක් කියලා හඳුන්වන්නට පුළුවන් වෙන්නේ කෙබඳු ගති ලක්ෂණ තිබුණොත්ද? ඔහු තුල මොන මොන ගුණාංග තියෙන්නට ඕනද තමන් උපාසකෙක් කියලා ප්‍රතිඥා දෙන්නට. මෙසේ විමසූ තැනදී තථාගතයන් වහන්සේ මහානාම ශාක්‍ය රජතුමාට මේ උපාසක කියන පුද්ගලයා කෙබඳු කෙනෙක් විය යුතුයිද කියන කාරණය පැහැදිලි කරමින් මේ දේශනාව සිද්ධ කරන්නේ. මෙහිදී තථාගතයන් වහන්සේ දක්වනවා මහානාම ශාක්‍ය රජතුමනි යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවද ධර්ම රත්නයේ සරණ යනවද සංඝ රත්නයේ සරණ යනවද එපමණකින්ම ඒ තනත්තා උපාසක භාවයට පත් වෙනවා ඒ තැනැත්තාට උපාසක කියන නම ව්‍යවහාර කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් අද සමාජයේ උපාසක උපාසිකාවන් කියලා සමහර විට හඳුන්වන්නට පුරුදු වෙලා තියෙන්නේ තරමක් වයසට ගිය සිල් ගන්නට පුරුදු වුණු නිතර පන්සල් යන්නට දන් දෙන්නට පුරුදු වුණු එබඳු අය තමයි උපාසකම්මා උපාසක මහත්මයා කියලා සමාජයේ බොහෝ කොට විවාහාර වෙන බව පෙනෙන්නේ. තරුණයෙකුට එහෙම නැත්නම් දරුවෙකුට තරුණියකට උපාසක එහෙම නැත්නම් උපාසිකා කියන නම භාවිතා කළොත් ඒක තරමක් හාස්‍යමසු කාරණයක් වගේ කෙනෙකුට දැනෙන අවස්ථා සමාජයේ අපි අත්දැකලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙහිදී මහානාම ශාක්‍ය රජතුමාට පැහැදිලි කරන්නේ ඒ තරුණ බවවත් වයස්ගත බවවත් පන්සල් යන බවවත් එහෙම නැත්නම් දන් දෙන බවවත් නොවේයි උපාසක උපාසිකා වෙන්නට සුදුසුකම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන ඒ ගුණ කෙරෙහි සිත පහදවාගෙන අවංකව බුදුන් සරණ යන්නට පුළුවන් නම් යම් කෙනෙකුට ධර්ම රත්නේ ගුණ හඳුනාගෙන ඒ ධර්මයේ Tamanගේ ජීවිතයට මෙලවට පරලොවට ඵලදායකයි කියන බව තේරුම් අරගෙන ඒ ධර්මය සරණ කොටගෙන පිහිට කොටගෙන කටයුතු කරන්නට පුළුවන් නම් මේ ආර්ය මහා සංඝරත්නය තථාගත සද්ධර්මය පුරුදු පුහුණු කිරීමෙන් මේ ජීවිතයේදීම සාන්දෘෂ්ටික පලනෙලා ගත්තු ආදර්ශ සම්පන්න පිරිසක්ය ඒ මග ගමන් කළොත් නොයරදීම අපට මේ දහම ප්‍රගුණ කරන්නට ඒ දහමෙහි ඵල ලබන්නට පුළුවන් කියන කාරණය හරියට හඳුනාගෙන ඒ ආර්ය මහා සංඝ රත්නයේ යම්කිසි කෙනෙක් සරණ කොට ගන්නවා නම් පිහිට කොට ගන්නවා නම් අන්න ඒ ලක්ෂණ තුනෙන් යුක්ත තැනැත්තාට උපාසක උපාසිකා කියන නම භාවිතා කරන්නට පුළුවන් වෙන බවයි තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ. දැන් සමහර වෙලාවට අද සමාජයේ නොඑක් අවස්ථාවල මේ තෙරුවන් සරණ යාම සහ ඒ තිසරණය බිඳෙන්නේ කොහොමද ඒ තිසරණයට paludu ඇති වෙන්නේ කොහොමද කියන මේ ගැටලුව මේ කාරණය විටින් විට සමාජයෙහි කතිකාවත් කරන බව අපට පෙනෙනවා. නමුත් සමහර කෙනෙක් කල්පනා කරන්නේ Tamanගේ ජීවිතයේ යම් අවශ්‍යතාවයක් සඳහා වෙන කෙනෙකුගෙන් උපකාරයක් ගැනීමත් තෙරුවන් සරණ බිඳීමක් හැටියට ඇතම් කෙනෙක් අර්ථකථනය කරනවා. මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට අපට තව බොහෝ දෙනාගේ පිහිට උපකාරය අවශ්‍ය වෙනවා ජීවිතේ පවත්වා ගන්නට. අපේ රේරුකානේ චන්දවිමල මහනායක හාමුදුරුවෝ එක් තැනක දක්වනවා යම්කිසි කෙනෙකුට වාඩි වී සිටින්නට පුටුව පිහිටක් වෙනවා සරණක් වෙනවා අවුවට වැස්සට නොතෙමි නොවේලි බාහිර උවදුරු වලින් ජීවිතය ආරක්ෂා කරගන්නට තමන්ගේ ධන ධාන්‍ය ආදිය සුරක්ෂිත කරගන්නට නිවෙසක් යම්කිසි කෙනෙකුට සරණක් වෙනවා පිහිටක් වෙනවා ඒ වගේම මේ ජීවිතේ තමන්ට නොයෙක් පුද්ගලයන්ගෙන් පිහිට සරණ ලැබෙන අවස්ථා තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ ලෝකයේහි උත්පත්තිය ලබන්නට අම්මා තාත්තා දෙන්න අප හැම කෙනෙකුටම පිහිට වුණා සරණ වුණා. ඒ වගේම රෝගයක් හැදුණු වෙලාවදනු වෙලාවට වෛද්‍යවරයෙක් අපට පිහිට වෙනවා සරණ වෙනවා. ඒ වගේම නීතිමය ගැටලුවක් මතුණු වෙලාවට නිලදරුවන් අපට පිහිට වෙනවා සරණ වෙනවා. එනිසා උන්වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකයේහි මිනිස්සෙකුට විවිධ පිහිට තියෙනවා විවිධ සරණ තියෙනවා. නමුත් මේ තෙරුවන් සරණ ඒ සාමාන්‍ය පුද්ගලයෙකුගෙන් ලැබෙන්නා වූ පිහිටක් සරණක් වගේ නෙවෙයි ඒ සියලු පිහිට අතර සියලු සරණ අතර උත්තරීතරම පිහිටයි උත්තරීතරම සරණයි කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා එනිසා තමයි අපට රත්නත්‍රය විශේෂයෙන් වැදගත් වෙන්නේ නිවන් දැකීම සඳහා අපට පිහිට වෙන්නට අම්මා තාත්තට පුළුවන්කමක් නැහැ. අම්මා තාත්තට පුළුවන්කම තියෙන්නේ මනුෂ්‍ය දරුවෙක් හැටියට අපි මේ ලෝකයට ජනිත කරන්නට පමණයි. නමුත් එතනින් පස්සේ නිවන් දකින්නවාද අපාගත වෙනවාද කියන එක තමන්ගේ සිතුම් පැතුම්, තමන්ගේ චේතනාවන්, තමන්ගේ ක්‍රියාකලාපයන් මත තමයි තීරණය වෙන්නේ. එබඳු පුද්ගලයෙකුට නිවන් දකින්නට සහාය වෙන්නට පුළුවන් නම්, මඟ පෙන්වන්නට පුළුවන් නම් ඒ අතර ලෝකයේ උත්තරීතරම රත්නයන් තුනක් තියෙනවා ඒ තමයි ස්වයම්භූ ඥානෙන් ලෝක ධර්මතාවයේ මනවින් අවබෝධ කරගෙන දුක් නසන කෙලෙස් නසන මග මනවින් දේශනා කළ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙක් සරණ කොට ගන්නවා නම් පිහිට කොට ගන්නවා නම් ඒ තනත්තාට දුක් දුරු කරන්නට කෙලෙස් නසන්නට නිවන් දකින්නට එය උත්තරීතර පිහිටක් වෙනවා ඒ වගේම මේ භාග්‍යවතුන් වහන්සේ විසින් ලොවට දේශනා කළ උතුම් සද්ධර්මය යම් කිසි කෙනෙක් පිහිට කොට ගන්නවා නම් සරණ කොට ගන්නවා නම් ඒ තනත්තාට ඒ ධර්මය නිවන් දැකීම සඳහා උත්තරීතර සරණක් වෙනවා පිහිටක් වෙනවා ඒ සඳහා අපට නොදන්නා මගක සැක සංකා සහිතව යන්නට පුළුවන් කමක් නැහැ මේ තථාගතයන් වහන්සේ දෙසූ ධම්මග ඒ ආකාරයෙන් ප්‍රගුණ කරලා දුක් දුරු කරපු කෙලෙස් නසාපු මේ ජීවිතේම ඒ නිවන සාක්ෂාත් කොටගෙන නිවන් සැප භුක්තිවිඳ ඒ ආර්ය මහා සංඝ රත්නයේ ලෝකෙහි विद्यමානයි උන්වහන්සේලා ගත් මග අනුගමනය කළොත් නොයරදීම අපට දුක් දුරු කරන්නට කෙලස් නසන්නට නිවන් දකින්නට හැකි වෙනවා කියලා ඒ ආර්ය මහා සංඝ රත්නය යම් කෙනෙකුට සරණ කොට ගන්නට පුළුවන් නම් ඒ තැනත්තාට නිවන් දකින්නට එය පිහිටක් වෙනවා මේ විදිහට අපට නිවන සඳහා කෙලස් නැසීම සඳහා මේ සාංශාරික දුකෙන් ඈතර සඳහා රත්නත්‍රය පමණයි අපට ප්‍රධානම පිහිට වෙන්නේ අන් අයට හැකි වෙන්නේ යම් ප්‍රමාණයකින් ඒ සඳහා සහාය වෙන්න බාහිරින් යම් ප්‍රමාණයකින් උදව් කරන්නට පමණයි. ඉන් මෙපිට අපට ලෞකික ජීවිතයේ යම් යම් අපේක්ෂා බලාපොරොත්තු ඉටු කරගන්නට අවශේෂ ඕනෑම කෙනෙකුට උදව් කරන්නට පුළුවන්. අර මා මුලින් සඳහන් කළා වගේ රෝග පීඩා සුව කරගන්නට කායික නිරෝගී බව ඇති කරගන්නට වෛද්‍යවරයා උපකාර කරනවා නම් අපි ඒතනත්තාටත් කෘතවේදී විය යුතුයි. හැබැයි ඒ වෛද්‍යවරයා අපට කරන උදව්වට වෛද්‍යවරයාට අපි කෘතවේදී වුණා කියලා ඒ වෛද්‍යවරයා අපේ ජීවිතේ කල්යාණ මිත්‍රයෙක් හැටියට පිළිගත්තයි කියලා ඒ රෝගය නිවාරණය කරගන්නට වෛද්‍යවරයාගේ පිහිට අපි ලබා ගත්තයි කියලා අපට තෙරුවන් සරණට ඒක බාධාවක් වෙන්නේ නැහැ. අම්මා තාත්තා අපට උපකාරවන්තයෝ කියලා තේරුම් අරගෙන මව්පියන්ගේ ගුණ අදහාගෙන විශ්වාස කරගෙන මව්පියන්ට ගරු කරලා අපෝපස්ථාන කරලා මව්පියන්ගේ පිහිට රැකවරණේ ලැබුවයි කියලා ඒතනත්තාට රත්නත්‍රය සරණ යාමට paluddක් වෙන්නේ නැහැ. යම්කිසි නීතියක් නීතිමය ගැටලුවක් මතුණු තැනදී නීතිධරයන්ගේ උපකාර ලබාගත්තයි කියලා නීතියේ පිහිට පැතුවයි කියලා ඒතනත්තාට රත්නත්‍රයේ පිහිට paludu වුණා කෙලසුණා කියලා යම්කිසි කෙනෙකුට කියන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ ලෝකේ ලෞකික ජීවිතයක් පවත්වා ගන්නට උදව් කළ හැකි පෙනෙන නොපෙනෙන බොහෝ අය ඉන්නට පුළුවන්. තිරිසන් සත්වයින්ගේ පටන් මිනිස්සෙයින් දක්වා මිනිස්සෙයින්ගේ පටන් දෙව් බඹුන් දක්වා යක්ෂ භූතාදී අමනුෂ්‍ය ගණයාගෙන් පටන් මේ ඕනෑම කෙනෙක් කල්යාණ මිත්‍රත්වයෙන් සත්පුරුෂ භාවයෙන් යම්කිසි කෙනෙකුට උපකාරයක් කරනවා නම් ලෞකික ජීවිතයේ යහපත සඳහා અભිවෘද්ධිය සඳහා ඒ උපකාරය ලබන්නට පුළුවන් නමුත් එය තෙරුවන් සරණට බාධාවක් නොකරගෙන යම්කිසි කෙනෙකුට හිතෙනවා නම් එහෙම දෙවියන්ගෙන් උපකාරයක් ගත්තොත් අවශේෂ සත්වයින්ගෙන් උපකාරයක් ගත්තොත් ඒ අය සරණ කොට ගත්තා වෙනවද කියලා මේ කාරණය ඊතා පරිස්සමින් අපි තෝරා බේරා ගන්නට ඕනේ නිවරදිව අපි හඳුනා ගන්නට ඕනේ ඒකෙන් අදහස් කරන්නේ දෙවියන් සරණ යන්නට යක්ෂ භූතාදීන් සරණ යන්නට කියන එක නෙවෙයි පින්නතුනි. කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කරන්නට, කරුණා මෛත්‍රියෙන් ඇසුරු කරන්නට අපට යම්කිසි සහයක් ගත හැකි නම්, ඔවුන්ට සහයක් විය හැකි නම් ඒ manussත්වයෙන් ඇසුරු කරන්නට සමාජ සහසම්බන්ධතා පවත්වන්නට ඕනෑ කෙනෙක් සමග අපට පුළුවන්කම තියෙනවා. නමුත් තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ ඊට වඩා බොහෝම උත්තරීතර කාරණයක්, සුවිශේෂ කාරණයක්. ඇතම් කෙනෙක් කල්පනා කරන්නේ අපි මෙහෙම මෙහෙම කළොත් අපි සමහර වෙලාවකට තව කෙනෙකුගේ උදව්වක් ලැබුවොත් එහෙම නැත්නම් අපේ දෙවියන්ට පින් අනුමෝදන් කළොත් එහෙම නැත්නම් අපි දෙවියන්ගෙන් ලැබෙන උපකාරයකට කෘතවේදීව කටයුතු කළොත් අපේ තෙරුවන් සරණ බිඳේදෝ කියලා සැකසංකා උපදවන්නේ කුමක් නිසාද තෙරුවන් සරණ කියන්නේ කුමක්ද කියලා හරි හැටි නොදන්නා නිසායි තථාගතයන් වහන්සේ පවා දේශනා කරනවා දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති දෙවියන්ගේ උපකාරය ලබන්නා වූ තැනැත්තා හැමදාම යහපත දකිනවා මේ ලෝකයේ වශයෙන් ලෞකික ජීවිතයේ සුවය අත්විඳින්නට ඒ තැනැත්තාට එය කාරණයක් වෙනවයි කියන බව. ඊළඟට මේ ලෝකයේ විවිධ විද්‍යාවන් තියෙනවා පින්නතුනේ. අද කාලේ විද්‍යාව කියනකොටම බොහෝ දෙනෙකුට සිහිපත් වෙන්නේ බටහිර ලෝකයෙන් හඳුන්වලා දීලා තියෙන ඒ බටහිර විද්‍යාවයි. ඒ බටහිර විද්‍යාව සියලු දෙනා සරණ කොටගෙන පිහිට කොටගෙන එය තමයි සියල්ල දකින්නා වූ හැබෑ විද්‍යාව කියලා හිතාගෙන හිටියට ඊට වඩා ගැඹුරු විද්‍යාවන් අපේ මේ සිංහලින් අතර ඒ වගේම මේ මේ ආසියාතික මිනිස්සෙයින් අතර කාලාන්තරයක පටන් පැවතිලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් ඒ නවීන විද්‍යාවෙන් කියවෙන්නේ භෞතිකත්වය පිළිබඳව මූලික කොටගත් යම්කිසි දැනුම් සම්භාරයක්. ඒ අය විඥානයේ මනස කියන එක ඒතරම් සැලකිල්ලට ගන්නෑ. ඒ භෞතික විද්‍යාව මුල් කොටගෙන තමයි හැම දෙයක්ම විශ්වාස කරන්නට, හැම දෙයක්ම පරීක්ෂා කරන්නට උනන්දු වෙන්නේ. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරන ලෝකයේ නාම රූප කියලා දෙකක් තියෙනවා. අධ්‍යාත්මික භෞතික කියලා දෙකක් තියෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් මේ භෞතික පැත්ත ගැන විතරක් කතා කරලා ඒන් සියල්ල විසඳන්නට හදනවා නම් ඒක පරිපූර්ණ විද්‍යාවක් කියලා පහදන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා එතනදී භෞතිකත්වයේ සහ අධ්‍යාත්මිකත්වයේ කියන මේ දෙපසම පිළිබඳව හඳුනාගෙන කටයුතු කරන ඕනෑ තරම් විද්‍යාවන් මේ ආසියාතික රටවල් වල දීර්ඝ කාලයක පටන් පැවතිලා තියෙනවා ඒ විද්‍යාවන් වර්තමානයේ පවතින බටහිර විද්‍යාවට වඩා බොහෝ ඉදිරියෙන් තියෙනවා කියලා කියන්නට පුළුවන්. ඉතින් යම්කිසි කෙනෙකුට Tamanගේ කටයුත්තක් කරගන්නට ගණිත ගැටලුවක් විසඳා ගන්නට ගණිතය පිහිට කොට ගන්නවා. එහෙම නැත්නම් භෞතික කටයුත්තක් කරගන්නට ඒ භෞතික විද්‍යාව පිහිට කොට ගන්නවා. එහෙම නැත්නම් Tamanට නොපෙනෙන යම්කිසි කාරණයක් හඳුනා ගන්නට ඒ ජන සමාජයේ දීර්ඝ කාලයක් ව්‍යවහාර වුණු ජ්‍යොතිෂ විද්‍යාව එහෙම නැත්නම් අංග විද්‍යාව මේ කවරක් හෝ පිහිට කොට ගන්නවා Tamanගේ යම්කිසි අපහසුතාවයක් දුරු කරගන්නට පිනතුනේ එහෙම කළා කියලා කෙනෙකුගේ තිසරණයට කිසිදාක පළුද්දක් වෙන්නේ නැහැ නමුත් යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මේ බටහිර විද්‍යාවෙන්මයි සියල්ල විසඳන්නට පුළුවන්. මේ ජෝතිර් විද්‍යාවෙන්මයි සියල්ල විනිවිද දකින්නට පුළුවන්. මේකෙන්මයි නිවන් දකින්නට පුළුවන්. අන් සියල්ල වැරදි මේකම පමණයි හරි කියලා එයම කරපින්නා ගන්නවා නම් ඒ තැනැත්තාට දහම සරණ කොට ගන්නට, තෙරුවන් සරණ කොට ගන්නට ඒ බාධාවක් විය හැකියි. ඒ කුමක් නිසාද අන් සියල්ල යට කොටගෙන ඒ බාහිර කාරණයක්ම හිස මැත්තේ තියාගෙන අන්තගාමීව කටයුතු කරන නිසා ඒ නිසා පින්නතුනි අපි හඳුනා ගන්නට ඕනේ යම්කිසි ශාස්ත්‍රයක හෝ යම්කිසි විද්‍යාවක හෝ යම්කිසි පුද්ගලයෙකුගේ හෝ සතෙක් සිව්පාවකුගේ හෝ යම් උපකරණයක හෝ ආධාර උපකාර පිහිට අපට මේ ලෝක වශයෙන් ලබන්නට පුළුවන් ඒ වරදක් නොවේ නමුත් අපි මතක තියාගන්නට ඕනේ මේ සියල්ලක්ම ඒ ඒ කාර්ය කරගන්නට මෙවලමක් පමණයි කියන එක බටහිර විද්‍යාව උදව් කරගන්නවා නම් එය ඒ කාර්ය කරගැනීමේ මෙවලමක් පමණයි කියන එක පුද්ගලයාට මතක තියෙන්න ඕනේ. එය සියල්ල විනිවිද දකින්නා වූ හැබෑ විද්‍යාවයි කියලා ගත්තොත් ඒ තැනැත්තාට තථාගත ධර්මයේ දකින්නට එයම ආවරණයක් විය හැකියි. ජ්‍යොතිර්විද්‍යාවෙන් Tamanට නොදැනෙන නොවැටහෙන කාරණා ඒ පිළිබඳව දක්ෂ කෙනෙකුගෙන් අසා දැන ගැනීම ඒ පිළිබඳව ප්‍රතිකර්මයක් කිරීම වරදක් නොවේ. නමුත් ජ්‍යොතිර්විද්‍යාව තමයි නිවන් දකින්නට පවා උදව් වෙන ලෝකයේ තියෙන හොඳම විද්‍යාව එකම විද්‍යාව. ඒ අනුව තමයි සියල්ල විනිශ්චය විය යුත්තේ කියලා හිතනවා නම් ඒකේ තනත්තාට ධහම වටහන්නට ආවරණයක් විය හැකි. ඒ වගේම පින තුනේ පුද්ගලයෙක් හෝ උපකරණයක් හෝ ආයතනයක් හෝ කවර හෝ සංසිද්ධියක් අපේ අන් සියල්ලම තුච්ච කොට තල කළා මෙයමයි විශිෂ්ට මෙයමයි ශ්‍රේෂ්ඨ මෙලවටත් පරලවටත් සසරටත් මෙය පමණයි කියලා අපි ඒකාන්තික වශයෙන් එයම සරණ යනවා නම් ඒ පුද්ගලයාට ධහම දකින්නට එය බාධාවක් විය හැකියි. එනිසා අපි නිවැරදිව හඳුනා ගන්නට ඕනේ ලෞකික ජීවිතයේ කෙනෙකුන්ට තමන්ගේ ලෞකික කටයුතු කරගන්නට මිනිස්සු දෙවියන් පමණක් නෙවෙයි පින්නතුනේ සතා සිව්පාවාගේ පවා සහාය අවශ්‍ය වෙනවා. ගේ දොර ආරක්ෂා කරගන්නට සුනකේකුගේ සහාය ලැබෙනවා. කුඹුරු වතු පිටි අස්සද්දා ගන්නට ගවයෙකුගේ සහයෝගය ලැබෙනවා. එතකොට අපට කියන්නට පුළුවන් ද ඇයි මේ තිරිසන්නු සරණ යන්නේ? ඇයි මේ තිරිසන්නුන්ගෙන් පිහිට හොයන්නේ? එහෙම වෙනකොට අපි මිනිස්සු නේද? මිනිස්සු වෙලා මේ තිරිසනුන් එක්කලා ගනුදෙනු කරන්නේ කුමකටද? ඒ තිරිසනුන්ගේ පිහිට ගත්තාම ඔබේ තෙරුවන් සරණ බිඳෙනවා නේද කියලා කෙනෙකුට එහෙම අර්ථ දක්වන්නට පුළුවන්කමක් නැහැ පින්නතුනේ. ඒ ඒ කටයුතු කරගන්නට තිරිසනාගෙන් කරගත හැකි කටයුත්ත තිරිසනාගෙන් කරගන්නට ඕනේ. මිනිස්යාගෙන් කරගන්නට පුළුවන් කටයුත්ත මිනිස්යාගෙන් කරගන්නට ඕනේ. දෙවියාගෙන් කරගන්නට පුළුවන් කටයුත්ත දෙවියාගෙන් කරගන්නට ඕනේ. යම් යම්කිසි විද්‍යාවකින් ශාස්ත්‍රයකින් කරගන්නට පුළුවන් කටයුත්ත ඒන් කරගන්නට ඕන යම් උපකරණයකින් කරගන්නට පුළුවන් කටයුත්ත ඒ උපකරණයෙන් කරගන්නට ඕන නමුත් අපි මතක තියාගන්න ඕන මේ කිසිවකට පුළුවන්කමක් නැහැ අපට සදාකාලිකව දුක් දුරු කරන ක්‍රමය පහදා දෙන්නට එය පහදා දිය හැකි එකම තැන මේ රත්නත්‍රය පමණයි පින්නතුනි. තථාගතයන් වහන්සේ ලෝකයේහි මේ ධර්මතාවය අවබෝධ කළේ. ඒ ධර්මතාවය කුමක්ද කියලා මනවින් හඳුනාගෙන අපට එය පිහිට කොට ගන්නට පුළුවන් ඒ මඟ අනුගමනය කරන්නට පුළුවන් ඒ අනුව ගිය ශ්‍රාවක සංඝ රත්නය අපට පිහිට කොට ගන්නට පුළුවන් නම් අන්නේ තැනැත්තා පමණයි මේ සාංශාරික දුක්ඛයෙන් එතර වෙන්නට සමත් වෙන්නේ. අවශේෂ භෞතික විද්‍යාවන් සහ පුද්ගලයෝ සියලු දෙනා අපට උදව් කරන්නේ ඒ අයට උදව් කළ හැක්කේ ලෞකික ජීවිතයේ කම්කටොළු පීඩා තරමක් දුරු කරගන්නට පමණයි පින්නතුනි. එයත් 100%ක් විසඳන්නට නෙවෙයි, తాවකාලිකව යම් පමණක් ඈත් මෑත් කරගෙන සහනශීලීව ජීවත් වෙන්නට. නමුත් අපි බුදුහාමුදුරුවන්ගෙන් ලබන සරණ එවන්නක් නොවේ. අපි ධර්ම රත්ණයෙන් ලබන සරණ එවන්නක් නොවේ. අපි ආර්ය මහා සංඝ රත්ණයෙන් ලබන සරණ එවන්නක් කරන්නක් නොවේ මේ අනන්ත සංසාරයේ අපි ගිලී පවතින අවිද්‍යාන්ධකාරයෙන් ගොඩ එන්නට මේ කෙලෙස් අන්ධකාරයෙන් එතර වෙන්නට මේ අනන්ත දුක් සයුර තරණය කරන්නට මේ අවිද්‍යාව ප්‍රහාණය කරලා ලෝකය මනවින් දකමින් මේ සසර ගමන නිමා කිරීමේ උත්තරීතර පරමාර්ථය සාක්ෂාත් කරන්නට රත්නත්‍රය විනා අපට අන්සරණක් අන්පිහිටක් මේ ලෝකේ නැති බව හරියට දැනගෙන හරියට තේරුම් අරගෙන ඒ අනුව පිළිපදින්නට පුළුවන් නම් අන්නේ තැනැත්තා අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය කෙනෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්. එසේ අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය තැනැත්තාට අනේ මෙහෙම කරාම මගේ තෙරුවන හැලෙයිද? මෙහෙම කළාම මගේ තිසරණ සරණයට බාධාවක් වෙයිද මම මිත්‍යා දෘෂ්ටික වෙයිද කියලා සැකසංකා ඇති කරන්නට සැලෙන්නට කම්පා වෙන්නට වික්ෂිප්ත වෙන්නට දෙයක් නැහැ තෙරුවන් සරණ කියන්නේ කුමක්ද කියලා හරියට Taman දැනගෙන එය සරණ ගිහින් තියනවනම් එසේ නොදැන යන්තම් පිටපොත්තක් වගේ ආභරණයක් වගේ අපි බෞද්ධයෝය අපි සිංහලයෝය අපි ශ්‍රී ලාංකිකයෝය ආදී මෙබඳු සංකල්ප මත අපි තෙරුවන් සරණ කියන එක යන්තමට එල්ලාගත්තු දෙයක් හැටියට පවත්වා ගත්තොත් එබඳු කෙනෙකුගේ තිසරණය ඕනම සුළු කාරණයකින් paludu වී යන්නට පුළුවන් පින්නතුනි. ඒ නිසා මේ කාරණය හොඳින් දැනගෙන හොඳින් හඳුනාගෙන හැබෑවටම අවංකවම ಗುಣ දැනගෙනම තෙරුවන් සරණ ගිය සැබෑ උපාසක උපාසිකාවන් වෙන්නට අපි ජීවිතයේ උත්සාහවත් විය යුතුයි. ඒ විදිහෙන් කල්පනා කරලා බලද්දී නැවත නැවත අපි බුදු ගුණය සිතන්නට ඕන පුන්නතුනේ. බුදු ගුණය කල්පනා කරන්නට ඕන. අපේ මේ ලෝකයට ආපු කුඩා අවදීදී බුදුරජාණන් වහන්සේ කෙබඳු කෙනෙක්ද කියලා අපට මොන්ටිසෝරියේදී ඒ වගේම ඉස්කෝලේ 1 2 පන්තිවලදී දහම් පාසලේ කුඩා පන්තිවලදී අපට කියා දෙනවා බුදුරජාණන් වහන්සේ anu ඌර්ණ රෝම ධාතුවක් තියෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වුණු ඒ වගේම කන් දෙක දිගට තියෙන රස්මාලා විහිදවන මෙබඳු ආශ්චර්ය අద్භූත පුද්ගලයෙක්ේ කියන බව අපට කුඩා කාලේ උගන්වනවා. අපි ලොකු මහත් වෙලා මරණාසන්න වෙනකොටත් අපි බුදුරජාණන් වහන්සේ හඳුනාගන්නේ ඌර්ණ රෝම ධාතුවක් තියෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සැදුම්ලත් දීර්ඝ ලම්බ කර්ණ ඇති රස්මාලා විහිදුවන ආශ්චර්ය අද්භූත පුද්ගලයෙක් හැටියට නම් ඒ තනත්තා කුඩා කාලේ දැනගත් දේට වඩා අමුතු යමක් දැනගෙන කියලා හිතන්නට පුළුවන් කමක් නැහැ පින්නතුනි. මේ manuss ලෝකේ ඉපදීමෙන් තෙරුවන් සරණ යාමෙන් ඒ තනත්තා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අමුතු යමක් ඉගෙනගෙන තියනවා අමුතු යමක් ප්‍රගුණ කරලා තියනවා කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් කුඩා කාලේ අපි බුදුරජාණන් වහන්සේ හඳුනාගන්නේ උන්වහන්සේගේ බාහිර ස්වરૂපය දිහා බලලා නමුත් අපි ලොකු මහත් වෙනකොට මනස වැඩෙනකොට අපි පරිණත වෙනකොට අපි බුදුහාමුදුරුව හඳුනාගන්නේ ඒ භෞතික ස්වરૂපයෙන් නොවේ පින්නතුනේ තථාගතයන් වහන්සේගේ ගුණාත්මක බවින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං කියලා කියන්නේ කුමක් නිසාද උන්වහන්සේට ඒ අරහං කියන ගුණපදය ආරූඪ කරන්නේ කුමන හේතු යුක්ති ඇතුවද රාග, ద్వේෂ, මෝහ ආදී ප්‍රහාණය කළ නිසා මේ සංසාර චක්‍රය අහෝසි කළ නිසා සියලු දෙනාගේ පුද පූජා ලබන්නට සුදුසු නිසා කොහොමද පුද්ගලයෙක් එබඳු තත්වයටපත් වෙන්නේ? රාගය කියන්නේ මොකක්ද? ද්වේෂය කියන්නේ මොකක්ද? මෝහය කියන්නේ මොකක්ද? මේවා సంతානෙහි පහළ වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ මනසේ මේවා පහළ වෙන හැටි අපි නොදන්නවා වුණාට අපේ මනසේ මේවා පහළ වෙන හැටි අපට ප්‍රකටයි. එහෙමනම් ඒවා ඇතිවෙන හේතු සාධක මොනවද? ඒවා වැඩෙන්නේ කොහොමද? මේවා ප්‍රහාණය කරන්නේ කොහොමද? යන්තම් යට කරගත්තත් ආයේ විවිධ අරමුණු නිසා අපේ సంతානේව මතුවී එනවා. යම්කිසි උත්මේක මේ ක්ලේශ ධර්මයන් හරියට දැන හඳුනාගෙන මතු නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කළා නම් ඒ උත්තමයාගේ సంతානය කෙබඳු විය හැකිද? එබඳු කෙනෙක් ඇත්තටම ලෝකේ නොසිටිය හැකිද? සත්‍ය වශයෙන්ම සිටිය හැකි. එහෙමනම් ඒ සිටිය හැකිනම් එබඳු පුද්ගලයාගේ సంతානය කෙබඳු විය හැකිද කියලා මෙසේ ගැඹුරින් කල්පනා කරද්දී තමයි තථාගතයන් වහන්සේගේ අනන්ත ගුණය පිළිබඳව අපේ సంతානයේ ගැඹුරු ප්‍රසාදයක් හටගන්නේ පිනතුනේ. ඒ විදිහට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ කුමක් නිසාද? ඒ භාග්‍යවතුන් වහන්සේට සුගත කියලා කියන්නේ කුමක් නිසාද? මෙසේ එක් එක් ගුණයන් Tamanට හැකි හැකි පමණින් නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ පිළිබඳව ලියවුණු පොතපත කියවලා භික්ෂූන් වහන්සේලාගෙන් අහලා විමසලා දැනගෙන ධර්ම සාකච්ඡා කරලා ගැටලු निराකරණය කරලා ජීවිත කාලයම බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා හඳුනා ගන්නට ඉඩකඩ ලැබෙන හැම මොහොතකම උපාසක උපාසිකාවන් උත්සාහවත් විය යුතුයි පින්නතුනේ එසේ උත්සාහවත් වෙන කෙනෙකුට පමණයි කුඩා කාලේ Taman හඳුනා ගත්තාට වඩා ගැඹුරු ආකාරයෙන් තථාගතයන් වහන්සේ හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. මට මතකයි අපේ විහාරස්ථානයේ තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් හැදුවා. බුද්ධ මන්දිරයේ තනි තට්ටුවට තථාගතයන් වහන්සේගේ ප්‍රතිමාව ඒ තනි තට්ටුවට හදලා තියෙන බුද්ධ මන්දිරයේහි වැඩ සිටිනවා. ඒ තට්ටු දෙකේ ගොඩනැගිල්ල හදපු අවස්ථාවේ බොහොම වයෝවෘද්ධ බොහොම දැනුගත් ගුරුවරියක් හැටියට දීර්ඝ කාලයක් අන් අයට උගන්වපු වයෝවෘද්ධ මව් කෙනෙක් ඇවිදින් මගෙන් අහනවා ස්වාමින් වහන්ස බුදුහාමුදුරුව පල්ලෙහා ඉඳද්දි හාමුදුරුව උඩ ඉන්න එක හොඳයිද? පස්සේ මම මේ මෑණියන්ගෙන් ඇහුවා මෑණියනි බුදුහාමුදුරුව කොහෙද ඉන්නේ? මටත් පෙන්වන්න පුළුවන්ද? මම මේ ජීවිතේ කවදාවත් දැකලා නැහැ. ඒ නිසා මටත් පෙන්වන්න පුළුවන්ද? ඊට පස්සේ ඒ අම්මා කියනවා ඇයි අර විහාරේ වැඩ ඉන්නේ. පස්සේ මම කිව්වා විහාරේ පිළිමයක් නම් තියෙනවා. ඇත්තටම බුදුහාමුදුරුවෝ එතන වැඩ ඉන්නවද? එතකොට ඒ අම්මා කියනවා නෑ ඉතින් පිළිමයක් තමයි තියෙන්නේ. මං කිව්වා එතකොට බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ කොහෙද? බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ නම් ඉතින් අපේ මනසේ තමයි. එතකොට මම ඒ අම්මගෙන් ඇහුවා එතකොට හාමුදුරුවෝ උඩ තට්ටුවට යනකොට උන්වහන්සේගේ මනස උඩ තට්ටුවට යන්නේ නැද්ද? උන්වහන්සේගේ මනස මේ පල්ලෙහා තට්ටුවේ තියලා දුන්වහන්සේ උඩට යන්නේ. එවනම් උන්වහන්සේගේ මනසින් නම් ඒ ගුණය හඳුනාගෙන ගරු කරන්නේ ඒ භික්ෂුන් වහන්සේ උඩ තට්ටුවට යනකොට උන්වහන්සේගේ මනසේ සිටින ඒ තතහගතයන් වහන්සේ උන්වහන්සේගේ මනසින් හඳුනාගත්තු ඒ තතහගතයන් වහන්සේ පහළ තට්ටුවේ තියලා දයන්නේ. මෙහෙම ඇහුවහම තමයි එයා මට ටිකක් සිහි කල්පනාව මතුනේ. අනේ ඇත්ත නේද මේ කියන කාරණේ ඊළඟට සමහර වෙලාවට ඒ මෑණියන්ම බුද්ධ පූජාව ගෙනාවයින් පස්සේ අර ධාතු කරඬුවට බුද්ධ පූජාව තියන්න ඕන නේද? පිළිමෙටත් බුද්ධ පූජාව තියන්න ඕන නේද? අතනත් පිළිමයක් තියනවා, එතනටත් තියන්න ඕන නේද? එතකොට දැන් මේ බුදුහාමුදුරන්ටද මේ බුද්ධ පූජාව තියන්නේ පිළිමවලටද මේ පූජා කර කර යන්නේ? මෙන්න මේ බඳු පටලැවිලි බොහෝ වෘද්ධ තත්වයටපත් උනත් බොහෝ දැනුගත්කම් ඇති උනත් මිනිසුන් තුල මතුවෙන්නේ කුමක් නිසාද පින්නතුනේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා හඳුනාගෙන නැති නිසා ඊළඟට පහන පත්තු කරනකොට බුදුහාමුදුරුවන්ගේ පැත්තටද දැල්ල හරවන්නේ අනිත් පැත්තටද දැල්ල හරවන්නේ මලේ නැට්ට තියන්නේ බුදුහාමුදුරුවන්ගේ පැත්තටද අපේ පැත්තටද මේ බඳු ගැටලු මිනිසුන්ට මතුවෙන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා නොදන්නා නිසා හැම විටම අර පිළිමය තමයි බුදුහාමුදුරුවෝ කියලා හිතාගෙන කටයුතු කරන්නට බොහෝ උපාසක උපාසිකාවන් වෘද්ධ සුඛ තත්වයටපත් උනත් ඒ අයගේ సంతානය තුල කැමැත්තක් පවතින්නේ. ඒ බඳු තත්වයක් නම් පවතින්නේ ඒ අය හැබෑවට බුදුන් සරණ ගිහිල්ලා හැබෑවට බුදුහාමුදුරුව හඳුනාගත්තාය කියලා කොහොමද අපි හඟින්නේ? කොහොමද අපි කල්පනා කරන්නේ? එනිසා අපට පිළිමය උදව් වෙන්නේ තථාගතයන් වහන්සේ පිළිබඳව චිත්ත රූපයක් මවා ගන්නටයි. ඒ පිළිමයට අපි ගරු කරන්නේ පිළිමේ වටිනාකමක් තියෙන නිසා නෙවෙයි පින්නතුනේ. ඒක රණින්ද හදලා තියෙන, රිදියෙන්ද හදලා තියෙන, සිමෙන්තියෙන්ද හදලා තියෙන, ගලින්ද හදලා තියෙන එය නොහේ අපට වැදගත් වෙන්නේ ඒ ඡායා මාත්‍රයේ සටහන දකිනකොට අපට තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කරගන්නට පුළුවන්. එසේ ගුණ සිහි කරගෙන වඳින්නට පුදන්නට පුළුවන් නම් පිළිමය ඇතත් නැතත් චෛත්‍ය බෝධිය ඇතත් නැතත් බුදු ගුණ සිහි කරගන්නා තැනැත්තාම පමණයි අවංකව තථාගතයන් වහන්සේ දකින්නේ. ඒ බඳු තැනැත්තාම පමණයි තථාගතයන් වහන්සේට පූජා කරන්නේ. ඒ බඳු තැනැත්තාම පමණයි තථාගතයන් වහන්සේගේ ගුණයට සමීප වෙන්නේ. එහෙම නොවන කෙනෙක් භෞතික ද්‍රව්‍ය මත ඇලෙමින් බැඳමින් හැපෙමින් තර්ක විතර්ක කරමින් වාද විවාද කරමින් එහිම ලත වෙනවා විනා තමන්ගේ මනස වර්ධනය කරන්නට තථාගතයන් වහන්සේගේ පිහිට පිලිසරණ හැබෑවටම ලබනවාද කියලා සැකසංකා සහිතයි පින්නතුනේ. එනිසා කුඩා කාලයේ අපට අපට යම්කිසි චිත්ත රූපයක් මවා ගන්නට පහසු ක්‍රමයට බුද්ධ රූපයක් පෙන්නලා බුදු පිළිමයක් පෙන්නලා ඒ භෞතික ස්වરૂපයෙන් අපේ මනසට ඇති කරලා තියෙන මේ සංකල්පයට වඩා හැබැයි බුදුන් සරණ යාම කියන එක හුඟා ගැඹුරු දෙයක් පින්නතුනේ දවසක් මේ බෞද්ධයෙක් හැටියට ඉපදිලා පසු කාලීනව අන්‍ය ආගමකට ගිය තැනැත්තෙක් අපේ පන්සලට ආපු වෙලාවක එතුමා කතා කරලා යන්න සූදානම් වෙනකොට මම නිකමට ඇහුවා ඔබතුමාට අපහසුයක් නොවේ නම් මට කියන්න පුළුවන්ද කුමක් නිසාද මේ බුද්ධාගම අතහැරලා වෙනත් ආගමකට ගියේ එතකොට එතුමා කියනවා හාමුදුරනේ බුද්ධාගමේ තියෙන පිළිම වන්දනාවක් ඒ පිළිම වන්දනාවෙන් ඇති තේරුමක් නැහැ. අපි ජීවමාන දෙවියන් වහන්සේටයි වැඳුම් පිදුම් කරන්නේ. ඒ නිසා ඒ ජීවමාන දෙවියන් වහන්සේ එතන පිළිම මොකුත් නැහැ. ඒ දේවත්වය කියන එක ජීවමානයි. ඒ ජීවමාන දේවත්වය ඒක මගේ මනසට ගොඩක් සමීප වුණා. මම කැමති නෑ මේ පිළිම වලට වැඳ වැඳා ඉන්න. ඒ නිසා බුද්ධාගමේ තියෙන පිළිම වන්දනාව ඒ නිසායි මම බුද්ධාගම අතහැරලා මේ හැබැයි දෙවියන් සිටින ජීවමාන දෙවියන් සිටින ආගමක් කෙරෙහි නැඹුරුුනේ කියලා එතුමා සඳහන් කළා. එතනදී මම කිව්වා ඇත්තටම පුංචි කාලේ අපිත් වැන්දි පිළිමෙට තමයි. නමුත් දැන් අපි වඳින්නේ පිළිමෙට නෙවෙයි. ඒ පිළිමය තුලින් නිර්මාණය කරන පිළිමය තුලින් හඟින තථාගතයන් වහන්සේටයි. ඒ තථාගතයන් වහන්සේ anu පිළිමය නෙවෙයි. උන්වහන්සේ අද ජීවමානව නැහැ. නමුත් උන්වහන්සේගේ ගුණය ජීවමානයි. ඒක නැති කරන්නට කාටවත් බෑ. උන්වහන්සේගේ මහා කරුණාව මහා කරුණාව අතීතද මහා කරුණාව වර්තමානද මහා කරුණාව අනාගතද කියලා අපිට මහා කරුණාවට කාල නියමයක් පනවන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේ මේ මහා කරුණාව අතන නැහැ මෙතන නැහැ කියලා අපිට බැහැර කරන්නට පුළුවන් කමක් නැහැ. යම් කෙනෙක් යම් මොහොතකේ මහා කරුණාව සිහි කරනවද එතන ඒ කරුණා ගුණය ජනිත වෙනවා දැල් වෙනවා. ඒ නිසා මේ මහා ප්‍රඥාවට අතීත වර්තමාන අනාගත කියන කාල බෙහෙදයක් නැහැ. යම් තැනක අපේ මහා ප්‍රඥාව අවදි කරනවද, ඒ ගැන ආවර්ජනා කරනවද, Tamanගේ సంతානයේ ප්‍රඥාව අවදි කරනවද, එතනේ මහා ප්‍රඥාව අවදි වෙනවා පින්නතුන. ඒ නිසා එතුමාට මම පැහැදිලි කළා පුංචි කාලේ නම් අපිත් වැන්දේ පිළිමෙට තමයි. නමුත් දැන් අපි වඳින්නේ පිළිමෙට නෙමෙයි. අපිත් ගිහින් දන ගහන්නේ පිළිමේ ළඟ තමයි. නමුත් ඒ වඳින්නේ පිළිමේකට නෙමෙයි, මැටි ගොඩකට ගල් ගොඩකට ගොඩකට රණින් රිදීන් හදාපු යම්කිසි ප්‍රතිබිම්බයකට නෙවෙයි අපි වඳින්නේ ඒ තුලින් विद्यमान වෙන අපේ సంతානය තුලින් අපි අරමුණු කරන ජීවමාන තථාගත ගුණයටයි ඔබ එයට දෙවියන් කියලා හඳුන්වන්නට පුළුවන් මම එයට බුදුහාමුදුරුව කියලා හඳුන්වනවා ඔබ දෙවියන් කියලා හඳුන්වන්නේත් යම්කිසි ජීවමාන ගුණයක් නම් ඔබ තුල ಗುಣ වැඩෙන්නට හේතුවක් වෙනවා. මම බුදුහාමුදුරුවෝ කියලා හඳුන්වන්නේ ජීවමාන ගුණයක් නම් එය මා තුල ಗುಣ වැඩෙන්නට හේතුවක් වෙනවා. ඒ නිසා ඇසට නොපෙනෙන භෞතික වශයෙන් අපි නිර්මාණය කරගත්තු දෙයකට හෝ ඇසට නොපෙනෙන යම්කිසි සංකල්පයකට හෝ වසඟ වෙන්නේ නැතුව හැබෑවට දේවත්වයේ අවදි කරන්නට ඕන නම් තව කෙනෙක් සරණ යනවා වෙනුවට Tamanගේ సంతානය තුලින් අවදි වෙන මේ හැබෑ ජීවමාන ගුණය හඳුනා ගන්නට උත්සාහ කරන්න කියලා මම එතුමාට සිහිපත් කළා. එතෙන්දී එතුමා දන ගහලමට වැඳා. වැඳලා කිව්වා ඔබ වහන්සේ හැබෑ දෙවි කෙනෙක්. ඔබ වහන්සේ හැබෑ ජීවමාන දෙවි කෙනෙක්. මට කවදාවත් මම බොහෝ භික්ෂූන් වහන්සේලා ඇසුරු කරලා තියෙනවා මට මේ කාරණේ කියා දුන්නේ නැහැ. මට මේ කාරණේ එදා කියා දෙන්නට කෙනෙක් හිටියානම් මම කවදාවත් මේ බුද්ධ ආගම අතහැරලා යන්නෙත් නැහැ. ඒ නිසා මම හිතාගෙන හිටියේ මේ බුද්ධ ආගමේ තියෙන පිළිම වන්දනාවක් කියලා. ඒ නිසායි මට මේක ප්‍රිය නැති වුනේ. ඒ නිසා ඊට වඩා අර්ථවත් දෙයක් හොයාගෙනයි මම ගියේ. මේ විදිහට පින්නතුනේ බොහෝ බෞද්ධයින්ට Tamanගේ බෞද්ධකම මොකක්ද කියලා නොදන්නාකම නිසා තමයි අන් කෙනෙක් විසින් දෙන සෙවිලි තහඩු ටිකකට රැකියාවකට දරුවා ඉස්කෝලේ දාලා දුන්නාය කියලා එහෙම නැත්නම් මුදල් පසුම්බියකට මේ වගේ සුළු දෙයකට රැවටිලා ආගම දහම පවා වෙනස් කරලා බුදු පිළිමේ පොඩි කරලා දහම් පොත පයින් පාගලා මෙබඳු ම්ලේච්ඡ තත්වයකට කෙනෙකුගේ මනස ගෙන යන්නට පුළුවන් වෙන්නේ හැබැයි උපාසක උපාසිකාවක් නම් එසේ කරන්නට පුළුවන් කමක් නැහැ. අපි සිංහලයෝය, අපි බෞද්ධයෝය, අපි තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ. අපටත් ඒ තෙරුවන් සරණ තියනවා කියලා හිතාගෙන හිටියට බුදුහාමුදුරුවෝ කියන්නේ පිළිමයක් කියලා නම් හිතාගෙන ඉන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා හරියට හඳුනාගෙන නැතිනම් ඒ බඳු කෙනෙකුට තථාගතයන් වහන්සේගේ සරණ පිහිට කිසිදාක ලැබෙන්නේ නැහැ පින්නතුනේ. ඒ වගේම ධර්මයේ සරණ යනවා කියලා නිරන්තරයෙන් රේඩියෝව දාගෙන ටීවී එක දාගෙන බණ ඇහුවයි කියලා නිරන්තරයෙන් බණ පොත් තියාගෙන කියෙව්වයි කියලා නිරන්තරයෙන් දවසේ පැය 24ම බණ දහම් අහන්නට බණ දහම් කියන්නට යෙදුවයි කියලා ඒ තනත්තාට දහම් සරණ යන්නට පුළුවන් කමක් නැහැ පින්නතුනේ දහම් සරණ යන්නට නම් හැබැයි තථාගත සද්ධර්මය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඕන. අද හුඟක් දෙනා බණ අහනවා කියලා අහන්නේ මොනවද? කතන්දර වාක්‍ය වචන සිදුවීම් අවස්ථා නම්ගොත් මේවා තමයි දහම හැටියට මතක තියාගන්න උත්සාහ කරන්නේ අර හාමුදුරුවන්ගේ බණ අහලා මේ හාමුදුරුවන්ගෙන් අහනවා අර කතාව මෙහෙමයි කිව්වේ ඒක එහෙම නෙමෙයි නේද ඊට වඩා වෙනස් නේද ඔය විදිහෙන් තර්ක විතර්ක හදා ගන්නවා. අර පොතේ තියෙන කාරණේ තමයි හරි මේ පොතේ කාරණේ වැරදි. මේ ත්‍රිපිටකයේ තියෙන ඒවා තමයි හරි අටුවාවල තියෙන ඒවා වැරදි. මෙසේ වාද විවාද කරමින් මිත්‍යා දෘෂ්ටිෙහි පැටලිලා පිල් බෙදාගෙන පක්ෂ හදාගෙන කණ්ඩායම් හදාගෙන කල්ලිවාද හදාගෙන අද මේ බුදුදහම වනසන තැනට ඇවිත් තියෙන්නේ කුමක් නිසාද ධර්මය කියන්නේ මොකක්ද කියලා නොදන්නා නිසා. පින්නතුණියේ වචන වාක්‍ය සිදුවීම් අවස්ථා මේ සියල්ලක් අපට වැදගත් වෙන්නේ ධහම හඳුනා ගන්නට විනා ඒවා නොවේ ධහම. දහම වෙන්නේ කුමක්ද? ඒ සියල්ල තුල අන්තර්ගත වෙන හැබෑ මූලික સિદ્ધාන්තය. බුදුදහම හැටියට අපට ඉගෙන ගන්නට තියෙන ප්‍රධාන කරුණු තුනක් පටිච්ච සමුප්පාදය, ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය. මේ காரணා තුන අවදි කර ගන්නටයි බුදුරජාණන් වහන්සේ වසර 45ක් මුළුල්ලේ දහම් දෙසුවේ. පටිච්ච සමුප්පාදය සහ ත්‍රිලක්ෂණය තුලින් ලෝක ධර්මතාවය පැහැදිලි කරනවා. චතුරාර්ය සත්‍ය තුලින් මේක වෙනස් කරන හැටි දුක දුරු කරන හැටි තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මුල් කරුණු දෙකෙන් ස්වභාවය හඳුනා ගන්නට කියා දෙනවා. තුන්වෙනි කාරණයෙන් ඒ ඉක්මවා යන්නට මඟ පෙන්වනවා. මෙයයි හැබැයි තථාගත ධර්මය. ඒ නිසා කවර වචනයකින් හෝ කවර වාක්‍යයකින් හෝ ත්‍රිපිටක පොතෙන් හෝ අටුවාවෙන් හෝ තව කෙනෙක් කියන කතන්දරයකින් හෝ අපට මේ දේ මතු කරගන්නට පුළුවන් නම් පිනතුනේ ඒ හැබෑ ධර්මයේ හැටියට අපට ප්‍රතිපත්තිය සඳහා සහාය කරගන්නට පුළුවන්. අපට දුක් දුරු කරන්නට උදව් කරගන්නට පුළුවන්. අපට ගැටලු निराකරණය කරගන්නට සහාය කරගන්නට පුළුවන්. ඒ නිසා එය හරියට හඳුනාගෙන පුරුදු පුහුණු කරන තැනැත්තා තමයි දහම් සරණ ගිය පුද්ගලයායි කියලා හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට මහා සංඝරත්නයේ සරණ යනවා කියලා හාමුදුරුව අපි රැක ගන්න ඕන, හාමුදුරුව අපි බලා ගන්න ඕන, හාමුදුරුව තමයි මුර දේවතාවෝ කියලා උන්වහන්සේලා මුරකාරයා හැටියට තියාගෙන තමන් Tamanගේ සිත ඇඟි පරිදි ජීවත් වෙනවා නම් සාසනය රකින්නට, දහම රකින්නට, manussකම් රකින්නට හැඟීමක් නැතුව Taman Tamanගේ සිත ඇඟිසේ කටයුතු කරනවා. සංඝරත්නය තමයි මුරකාරයෝ. ඒගොල්ලෝ අපිව රකින්නට ඕන කියලා හිතාගෙන ඉන්නවා නම් ඒතනත්තා තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවක් කියන්නට බෑ පින්නතුනි. මේ සාසනය භික්ෂුවගේ විතරක් උරුමයක් නෙවෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසගේ. මිනිස්සුන්ගේ විතරක් උරුමයක් නෙවෙයි. දේව් බඹුන් සියලු දෙනාගේම ඒ කුමක් නිසාද තථාගතයන් වහන්සේ මිනිසුන්ට පමණක් නෙවෙයි දිව්‍ය බ්‍රහ්මයින්ට පවා ශාස්ත්‍රු වුණා. ඒ නිසා ඒ හැමදෙනාමත් බුද්ධ ශ්‍රාවකයෝ. පළවෙනි ධර්ම දේශනාවේදීම 18 කෝටියක් නිවන් දැක්කේ දිව්‍ය බ්‍රහ්මයන්. ඒ නිසා ශාසනය කියන එක භික්ෂුවකට විතරක් අයිති දෙයක්වත් භික්ෂුවක් විසින් පමණක් රැකිය යුතු දෙයක්වත් භික්ෂුවට ඕන ඕන හැටියට වනසන්නට පුළුවන් දෙයක්වත් නෙවෙයි පින්නතුනි ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ දිව්‍ය මනුස්ස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු දෙනාගේම වගකීමක් ශාසනය රකින්න එක එය හඳුනාගෙන එසේ සසුන රකින්නට දහම රකින්නට තමන් නිවන් දකින්නට අතීත භික්ෂුන් වහන්සේලා ආර්යයන් වහන්සේලා කටයුතු කළේ කොහොමද ඒ මඟ කුමක්ද? එය මනවින් හඳුනාගෙන ඒ අනුව Tamanට පිළිපදින්නට පුළුවන් නම් පමණයි ඒතනත්තා සැබවින්ම මහා සංඝරත්නයේ සරණ ගිය කෙනෙක් කියලා හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ කාරණා සිහියේ පවත්වාගෙන අපි ඉදිරි ධර්ම දේශනාවලදී තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් තුල තිබිය යුතු ගුණාංග එකින් එක පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා.